Bye. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ අනාථ පින්ඩිකෝ ගහපති ඒන භගම සේන උපසංකමින් උපසංකමික්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමං තං නිසීදී ඒකමං තං නිසින්නං කෝ අනාථ පින්ඩිකං දහපතිං භගවානේ තද බෝච චත්තාරෝ මේ ගහපති ඉත්මා දුල්ලභාලෝකස්මින් සුපින්වත්නි අද මා මාතුකා කලේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම වර්ගයට අයත් පළවන සූත්‍රය පත්තකම්ම සූත්‍රයේ කොටසක්. මේ දේශනාවෙන් අපට ඊ타මත්ම වැදගත් ධර්ම කරුණු කීපයක් පැහැදිලි කරනවා. බුදුරජාන් වහන්සේ මේ සූත්‍ර දේශනාව සිද්ධ කළේ අනේ පිදු සිටුමානන්ට උන්වහන්සේ මේ ධර්ම දේශනාව සිද්ධ කළේ ජේතවනාරාමයේ වැඩම වාසය කරන කාලයකදී දවසක් දා අනේ පිදු සිටුමා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා භගවන්තං අභිවාදෙත්වා භාග්‍යතුන් වහන්සේට වැඳලා ඒකමන්තං නිසීදී එකත් පසක වුණා. ඒ එකත් පසක උන්න අනේපිඩු සිටුතුමාට ලෝතර බුදුරජාණන් වහන්සේ මෙහිම දේශනා කරනවා. චත්තාරෝමේ ගහපති ඉත්තා කන්තා මනාපා දුර්ලභා ලෝකස්මින් ගහපති පුත්‍රය මෙලෝකයේ තිබෙනවා ඊ타ත්ම වටිනා කාරණා හතරක්. උතුම් කාරණා හතරක් තිබෙනවා. ඒ කාරණා හතර ඉත්තහා ප්‍රේමනාපයි. කාන්තා බොහෝමත්ම කාන්තිමත්. මනාපා මනාපයි. දුර්ලභා බොහොම දුර්ලභයි. එබඳු දුර්ලභ වූ වටිනා සාර ධර්ම හතරක් බුදුරජාණන් වහන්සේ අනේ පිරු සිටුතුමාට සිහිපත් කරනවා. කතමාච ඒ කාරණා හතර කවරේද කියලා බුදුරජාන් වහන්සේ එතුමාට සිහිපත් කරනවා. මේ පත්තකම්ම සූත්‍රයේදී පින්වතුනි උන්වහන්සේ දේශනා කරන්නේ අපට පෙන්වලා දෙන්නේ ඊ타ත්ම ප්‍රියමනාප ඒ වගේම කාන්තිමත් මනාප දුර්ලභ වූ කාරණා හතරක්. දුර්ලභ වූ කාරණා බුදුරජාන් වහන්සේ විතින් විට අපට දේශනා කළා තිබෙනවා. දුර්ලභංච manussත්තං. මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගන්න එකත් දුර්ලභ කාරණයක්. ඒ අනුව ඔබ අප හැමදෙනාම ඒ දුර්ලභ වූ මිනිසත් බවක් ලබාගෙන තිබෙනවා. ඒ දුර්ලභ වූ මිනිසත් භාවයක් ලබාගත් අප තවදුරටත් මේ දුර්ලභ වූ කාරණා දැන කියාගෙන අපි ඒවා අවබෝධ කරගෙන ජීවත් වීම අර්ථවත් ජීවිතයක් ගත කිරීමට හේතු වෙනවා. බුදුරජාන් වහන්සේ පළමුවෙන්ම දේශනා කරනවා ඒ ප්‍රියමනාප ඉෂ්ට වූ ඒ වගේම දුර්ලභ වූ කාරණා අතර පළවෙනි කාරණේ තමයි ධාර්මික වස්තු ලැබීම. භෝගාමී uppajjantu saha dhamme nati ayam patamo dhammo ittu kantu manapo දුර්ලභ ලෝකස්මි මේ මේකයි පළවෙනි දුර්ලභ කාරණේ කුමක්ද ධාර්මිකව වස්තු ලැබේ ධාර්මිකව ආර්ථික සම්පත්තිය ළඟා කර ගැනීම දැන් අපි දන්නවා gedaraka වුණත් ආයතනයක වුණත් රටක වුණත් ආර්ථිකය ප්‍රබල සාධකයක් සංවර්ධනය සඳහා බුදුරජාණන් වහන්සේ සිංහාලවාද සූත්‍රයේදී දේශනා කළා මේ ධනය පරිභෝජනය කළ යුත්තේ කෙසේද කියලා. ඒකේන භෝගේ ගුංගෙය දීහි කම්මං ප්‍රයෝදී. චතුත්තංච නිදාපේය ආපදාසු බහිස්සති. මේ ධනය වස්තුව ලැබුණාම කොටස් හතරකට බෙදා ගන්න. ඒ එක කොටසක් පරිභෝජනය සඳහා වෙන් කරන්න. කොටස් දෙකක් ආයෝජනය කරන තම තමන්ගේ වෙළෙහිඳාම් ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම සඳහා හතරවෙනි කොටස විපත් වලදී ගැනීම සඳහා තන්පත් කරන්න මේ විදි අර්ථ න්‍යායක් තමයි බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාම් හැබැයි උන්වහන්සේ දේශනා කරනවා මෙසේ හරි හම්බ කරගන්නා වූ මෙම වස්තුව ධාර්මික විය යුතුයි. මට එසේ ධාර්මික වස්තුව ලැබේවා කියලා අන්න හිතනවා නම් එසේ වෙනවා නම් ඒක තමයි අර බුදුරජාන් වහන්සේ දේශනා කළද පළවෙනි කාරණය ඉත්තා කන්තා මනාපා දුර්ලභා දුර්ලභ වූ මනාප වූ කාන්තිමත් වූ ප්‍රිය වූ කාරණය තමා ධාර්මිකව වස්තුව ලැබීම. දැන් සමහර කෙනෙකුට වස්තුව ලැබෙනවා. වස්තුව උපය ගන්නවා. හරි හම්බ කරනවා. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ උපයනෝ වගේම වියදම් කිරීමේ කලාවත් හරියට දැනගන්න ඕන කියලා. සමහර කෙනෙක් ඕනෑ තරම් උපයන්න දන්නවා. නමුත් වියදම් කිරීමේ කලාව දන්නේ නැහැ. එනිසා බුදුරජාන් වහන්සේ පැහැදිලි කළ දීලා තිබෙනවා යමෙක් සුරාවට ලොල් වෙනවා නම් කතාවට ලොල් වෙනවා නම් ආහාරයට දැඩිසේ ලොල් වෙනවා නම් සූදුවට ලොල් වෙනවා නම් මෙන්න මේ වායට දැඩි ලෙස ඇබ්බැහි වෙනවා නම් ඒ අය කොපමණ ධනය හරි හම්බ කළත් විනාශ වෙනවා කියලා. ඒ නිසා නිරන්තරයෙන්ම අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ මට ධාර්මිකව වස්තුව ලැබේවා. මේක තමයි දුර්ලභ වූ ඉෂ්ට වූ කාන්තිමත් වූ පළවෙනි කාරණය. ඊළඟ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි ප්‍රියමනාප වූ කාන්තිමත් වූ දුර්ලභ වූ කාරණේ කුමක්ද? ධාර්මික වස්තුව ලැබුණා වගේම නෑදෑයන් හිතමිතුරන් සමග කීර්තියටපත් වේවා. එය බුදුරජාන් වහන්සේ මේ පත්තකම සූත්‍රය සඳහන් කරනවා භෝගේ මේ ලද්දා සහ ධම්මේන යසෝ මං අබ්බුග්ගත්තු සහඥාතේහි සා උපජ්ජායේ හිති අයං ဒ ුතියෝ ධම්මෝ ඉක්ඛෝ කන්තෝ මනාකෝ දුර්ලභෝ ලෝකස්මි දෙවෙනි කාරණය තමයි ධාර්මික වස්තුව ලැබිලා නෑදෑයන් හිත මිතුරන් සමග තීර්ථමත්ව ජීවත් වීම. දැන් සමාජයේ සමහර කෙනෙකු ධනෙ ලැබෙනවා. නමුත් Taman තනියම පමණයි ජීවත් වෙන උත්සාහ කරන්නේ කල්පනා කරන්නේ. ආත්මාර්ථකාමීව තමයි ජීවත් වෙන කල්පනා කරන්නේ. එහෙම නෙමෙයි දුර්ලභ වූ කාරණේ තමයි ධනෙ ලැබෙනවා ධාර්මිකව ඒ වගේම නෑදෑයන් හිතමිතුරන් සමග කීර්තිමත්ව ජීවත් වෙන එක දුර්ලභ කාරණයක් මනාපෝ කාරණයක් කාන්තිමත් වූ දෙයක්, ප්‍රියමනාප වූ දෙයක්. දැන් සමහර කෙනෙක් ඥාතිම අයින් කරනවා. හිත මිතුරන් අයින් කරනවා. තමන් පමණක් හරි අහඹ කරගෙන ජීවත් වුණාම ඇති කියලා කල්පනා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අයත් වන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුර්ලභ වූ කාරණයක් තමයි යම් කෙනෙක් ධාර්මිකව හරි හම්බ කරගෙන නෑදෑයන් හිතමිතුරන් සමග ප්‍රීතිමත්ව තීර්තිමත්ව ජීවත් වෙන එක දුර්ලභ කාරණයක්. තුන්වෙනි කාරණය බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා ධාර්මික වස්තුවක් ලැබිලා නෑදෑ හිතමිතුරන් සමග කීර්තිමත්ව දීර්ඝ කාලයක් ජීවත් වීම මේක දුර්ලභ කාරණයක්. ඒ වගේම මනාප කාරණයක්, කාන්තිමත් කාරණයක්, ප්‍රිය කාරණයක්. තමන්ට ධාර්මික වස්තුව ලැබෙනවා නෑදෑ හිතමිතුන්සම කීර්තිමත්ව බොහෝ කාලයක් ජීවත් වෙන්නේ වාසනාව. දැන් අපි දන්නවා මේ සමාජයේ සමහර කෙනෙක් බොහෝ කාලයක් ජීවත් වෙනවා දීර්ඝාය සම්පත් ලබනවා. සමහර කෙනෙකුට ජීවත් වෙන්න වස්තුව තිබුණත් පුළුවන් කමක් නෑ. අඩු ආයතින් මිය යනවා. ඒකත් බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව කල්පනා කරනවා නම් අර දුර්ලභ වූ කාරණයක් ඔහු ලබලා නැහැ. ප්‍රියමනාප වූ කාරණයක් ලබලා නැහැ. ඒසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙම සූත්‍රයේදී භෝගීමේ ලද්දා සහධම්මේන යසං ලද්දා සහඥාතිසා උපජ්ජායෙහි චිරං ජීවිත්වා දීගමද්දායං පාලේමේති අයං කපියෝ ධම්මෝ ඉක්ඛෝ කන්තෝ මනාකෝ දුර්ලභෝ ලෝකස්මි යම් කෙනෙකුට ධාර්මික වස්තුව ලැබෙනවා වගේම නෑ දැන් හිතමිතුරන් සමග කීර්තිමත්ව දීර්ඝ කාලයක් හොඳින් සන්තෝෂෙන් ජීවත් වෙනවා. දැන් අපි දන්නවා සමහර වැඩිහිටියෝ <clears throat> තමන්ගේ දරුවන් මොනුදුරාලා මිනිවිරිලා එක බොහෝමත්ම සන්තෝෂෙන් ජීවත් වෙනවා. බුදුරජාන් වහන්සේ අනුශාසනා කරනවා එබඳු ජීවත් වීම දුර්ලභයි. එබඳු ජීවත් වීම ප්‍රියයි. එබඳු ජීවත් වීම බොහොම කාන්තිමත්. අන්නේ නිසා පින්වතුනි අනාථ පින්ඩික සිටුමාණන්ට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආකාරයට දුර්ලභ වූ காரணා හතරක්. ඊළඟ කාරණේ හැටියට බුදුරජාන් වහන්සේ දක්වනවා ධාර්මික වස්තුව ලැබිලා නෑදෑන් හිතමිතුරන් සමග කීර්තිමත්ව ජීවත් වෙලා දීර්ඝායසත් ලබලා මරණින් මතු දෙව්ලොව ඉපදීම. මේක තමයි දුර්ලභ වූ ප්‍රියමනාප වූ එවැගේම කාන්තිමත් වූ හතරවෙනි කාරණය. දැන් සමහර කෙනෙක් ධනෙ ලැබිලා තිබෙන්නත් පුළුවන්. ඥාතින් ඉන්නත් පුළුවන්. ඒ වගේම දීර්ඝ කාලයක් ජීවත් වෙලා ඉන්නත් පුළුවන්. නමුත් දන්නේ නැහැ මේ මිය පරලොව ගිහිල්ලා කොතනක උත්පත්ති ලැබනවාද කියලා. අන්න නිසා බුදුහාමුදුරු දේශනා කළා මෙන්න මේ විදිහට දහානික වස්තු ලැබිලා නෑදෑයෝ සමග හිත මිත්‍රයෝ සමග කීර්තිමත්ව ජීවත් වෙලා බොහෝ කාලයක් සතුටින් සමාදානයෙන් ජීවත් වෙලා මිය පරලව ගිහිල්ලා දෙව්ලොව උපදිනවා ඒකත් දුර්ලභ කාරණයක්. මේක හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. මේ විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ පවතින දුර්ලභ වූ ප්‍රිය වූ කාරණා හතරක්. ඒ කාරණා හතර නැවතත් අපි සිහිපත් කරනවා නම් ධාර්මික වස්තු ලැබීම. දෙවෙනි කාරණය තමන්ට ධාර්මික වස්තු ලැබනා වගේම ඥාතීන් හිතමිතුරන් ලැබීම. තුන්වෙනුව දීර්ඝ කාලයක් ජීවත් වීමේ වාසනාව. හතරවෙනිව දීර්ඝ කාලයක් ජීවත් වෙල මිය පරලෝ යාමින් අනතුරුව සුගතිගාමි වීම. මේ காரணා හතර දුර්ලභයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ දුර්ලභ වූ காரணා හතර ලබා ගැනීමට බුදුරජාණන් වහන්සේ අපට මාර්ගයක් පැහැදිලි කළා. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ දේශනාව අනුගමනය කරනවා නම් පුරුදු කරනවා නම් හුරු කරනවා නම් අභ්‍යාස කරනවා නම් ඔබට මෙන්න මේ දුර්ලභ වූ කාරණා හතර ලැබෙනවයි කියලා උන්වහන්සේ දේශනා කළා. ඉමේ සංකෝ ගහපතේ චතුන්නම් ධම්මානම් පටිලාභාය ගහපති පුත්‍රයා මේ කාරණා හතර ලබන්නේ නම් සත්තාරෝ ධම්මා සංවත්තන්ති. කාරණා හතරක් ප්‍රගුණ කරන්නට ඕන. කාරණා හතරක් අභ්‍යාස කරන්නට ඕන. කාරණා හතරක් තමන් තුළ රෝපණය කර ගන්නට ඕන. කතමේ සත්තාරෝ මොනවද කාරණා හතර? සද්ධා සම්පදා. සීල සම්පදා. චාග සම්පදා, පඤ්ඤා සම්පදා. මෙන්න මේ කියන සම්පත් හතර මේ කින උතුම් ಗುಣධර්ම හතර අපගේ හදවත් තුල අපගේ චරිතය තුල රෝපණය කර ගන්නවා නම් එසේ නැත්නම් අපි ඒවා අපේ ජීවිතේ එකතු කර ගන්නවා නම් අර මුලින් සඳහන් කළ දුර්ලභ වූ ප්‍රිය වූ මනාප වූ කාන්තිමත් වූ කාරණා හතර අපට සමීප කරගන්නට අපහසු වන්නේ නැහැ. මේ පළවෙනි කාරණේ තමයි අපතුල රෝපණය කරගත යුතු සද්ධා සම්පදා. මේ සද්ධාව කියන්නේ කුමක්ද කියලා පත්තකම සූත්‍රයේ පැහැදිලි කරනවා කතමාච දහපති සද්ධා සම්පදා. ඉද දහපති අරිය ශාවකෝ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිගැනීම සද්ධාවයි. ඒ වගේම ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ වාදී වශයෙන් සලකන නවරාදී බුදු ගුණ යමෙක් පිළිගන්නවා නම් විශ්වාස කරනවා නම් අදහනවා නම් අයං උච්චති දහපති සද්ධා සම්පදා. මෙන්න මේක තමයි දහපති පුත්‍රය සද්ධා සම්පත්තිය. මේ සද්ධාව ධර්මයේ බොහෝ තැන්වල විස්තර කළ දීලා තිබෙනවා. කෙටියෙන් මේ වෙලාවේ සිහිපත් කර දෙනවා නම් ශ්‍රද්ධාව කියන්නේ තුනුරුවන් පිළිබඳ පැහැදීම. එසේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගැනීම. පින්වත්නි දැන් ඔය ඇත්තෝ බණ අහන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මලක් පහනක් පූජා කරන්නේ ශ්‍රද්ධාව තිබෙන නිසා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගන්න නිසා. බුද්ධත්වය පිළිගන්න කිසිම කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පහනක් දල්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මලක් පූජා කරන්නේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව කියන්නේ තුනුරුවන් පිළිබඳ නොවෙනස් වන පැහැදීම බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් පිළිගැනීම. බෞද්ධයාගේ ආරම්භය ශ්‍රද්ධාව. සද්ධාය තරති යෝගම් මේ සතර ඕදයන් තරණය කරන්නට අපට උරුවක් වෙන්නේ අපට පාරුවක් වෙන්නේ අපට උදව්වක් වන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව තමයි බෞද්ධයාගේ ආරම්භය. ඒ කෙලවර ප්‍රඥාවයි. ඒ නිසා ශ්‍රද්ධාව බෞද්ධයා ළඟ රෝපණය කරගත යුතු දිනු කරගත යුතු ගුණ ධර්මයක්. මේ ශ්‍රද්ධාවන්තයා නිරන්තරයෙන්ම දස්සන කාමෝ සීලවත. සීලවන්තය දකින්න හරි කැමතියි. සීලවන්තය හොය හොයා යනවා සද්ධාවන්තයා. සද්දම් මං සෝතු මිච්ඡති. ඒ වගේම බණවන්න හරි කැමතියි. දැන් අද වුණත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට වාඩි වෙලා සූදානම් වෙලා බලාපොරොත්තු වෙන්නේ ශ්‍රද්ධාව තිබෙන නිසා. ඒසා ශ්‍රද්ධාවන්තයා බණහන්න කැමතියි. ඒ වගේම විනය්‍ය මච්ඡේර බලං මසුරු මල දුරු කරගන්න කල්පනා කරනවා. මේ ශ්‍රද්ධාවන්තගේ ලක්ෂණ. බණහන්න කැමති, ලෝභකම දුරු කරගන්න උත්සාහ කරනවා, සිල්වත් අය දකින්න කැමති. මේ ශ්‍රද්ධාවේ ප්‍රභේද දෙකක් තින්දුතුනේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙන අපට. ඒ තමයි අමූලිකා සද්ධා ආකාරවතී සද්ධා. අමෝලිකා සද්ධා කරකනේ දැන් සමහර කෙනෙක් තුනුරුවන්ගේ ගුණ දැන කියාගෙන නෙවෙයි. තුනුරුවන්ගේ ගුණ පිළිබඳව අවබෝධයෙන් නෙමෙයි කටයුතු කරන්නේ. එබඳු සද්ධාව අමෝලිකා සද්ධා. ඒක බුදුරජාන් වහන්සේ උපමා කළ තියෙන හරියට අන්ධ අන්ධ පෙළපාලියකට නැත්නම් අන්ධය ගමන් කරන ගමනකට උඹට අන්ධ ගමනකදී ඉන්නේ කෙනා දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. නැද ඉන්නේ කෙනා දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. අවසාන ඉන්නේ කෙනා දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. ඒ වගේ තමයි තුනුරුවන්ගේ ගුණ නොදැනගෙන යම් කෙනෙක් ක්‍රියා කරනවා නම් එතන තියෙන අමූලික සද්ධා. නමුත් ආකාරවතී සද්ධා කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයේ පිළි අරගෙන තුනුරුවන් පිළිබඳ පැහැදීම ඇති කරගෙන නොවෙනස් විදිහට කටයුතු කිරීමන තමයි කියන්නේ ආකාරවතී සද්ධා. ඒ නිසා මේ සද්ධාව බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළ සම්පතක්. නිවන් අවබෝධ කර ගැනීම සඳහා බුදු මගේ ගමන් කරන පින්වතුන්ට සද්ධාව ආරම්භයයි. ඒ නිසා පින්වතුනේ සද්ධාව සම්පතක්. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර මා මුලින් සඳහන් කර දුර්ලභ වූ කාරණා හතර ලබා ගන්න නම් දිනු කල යුතු දෙවෙනි කාරණය තමයි සීල සම්පදා. සීලය කියන්නේ කය වචන දෙකේ සංවර භාවය. පත්තකම සූත්‍රය මේ සීල සම්පදාව පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. ඉද දහපති අරිය ශාවකෝ පානාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාණේසු විච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමේරය මජ්ජපමා දත්තානා පටිවිරතෝ හෝති අයං උච්චති ගහපති සීල සම්පදා මෙන්න සීල සම්පත්තිය බුදුරජාන් වහන්සේ පස්සකම සූත්‍රයේ පැහැදිලි කළ තියෙන ආකාරය. තානාති පාතා පටිවිරතෝ සතුන් මැරීමෙන් වැළකීම. නොදුන් දේ ගැලීමෙන් ගැනීමෙන් වැළකීම. කාමී වර්ධව හැසිරීමෙන් වැළකීම. දුරු කීමෙන් වැළකීම. මදේට හා ප්‍රමාදයට හේතු වන සුරාවෙන් වැළකීම. මේ කියන පංචශීලයේ ආරක්ෂා කිරීම තමයි සීල සම්පත්තිය හැටියට මෙම සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙන්නේ. අපි දන්නවා සීතුවාම තිබෙනවනේ පංච සීලය, අට සීලය, දස සීලය, සාමණේර සීල, උපසම්පදා සීල, ආජීවස්තුමික සීල වශයෙන් මේ සීලේ ප්‍රභේද ගොඩක් දක්වලා තියෙනවා. නමුත් නිත්‍ය සීලය හැටියට බුදුහාමුදුරන් වහන්සේ පැහැදිලි කළේ පංච සීලය. බොහොම සරලයි. හැම කෙනෙකුටම මේ පංච සීලය ආරක්ෂා කරන්න පුළුවන් නම් ඒ සමාජය තුළ ඉතා හොඳ සමාජයක් ගොඩනැගෙනවා. දැන් සමාජයක් කියලා කියන්නේ පුජ්‍යල එකතුවක්නේ. පුජ්‍යලයන් දෙදෙනෙකුට වැඩි නම් එතන සමාජයක්. ඒ සමාජය තුළ ඉන්න හැම කෙනෙක්ම තනි තනියෙන් මේ විදියට පස්පවෙන් වැළකීලා පංචශීලය ආරක්ෂා කිරීමට කල්පනා කරනවා නම් එතන සීල සම්පත්තියක් තිබෙනවා. එතන ගැටුම් නැහැ. එතන කරදර නැහැ. එතන හිරිහැර නැහැ. ඒ නිසා පින්වතුනි අපි බුදුරජාන් වහන්සේගේ අනුශාසනාවට අනුව සීල සම්පදාව කරු කරන්ට ඕනේ. දැන් අපි දැක්ක පසුගිය දවස්වල හැමතැනම ප්‍රසිද්ධ කළ තිබුණා පංචශීලය අගෙන සමාජයක් ගොඩනගමු කියලා. බුදුරජාන් වහන්සේ මේ පංචශීලය කියන එක අගේ කළා. නිත්‍ය සීලයක් හැටියට නිරන්තරයෙන්ම පැහැදිලි කළා. මේ වෙලාවේ මතක් කර දෙන්නට පුළුවන් ගතිකාර කියන තැනැත්තාට බුදුරජාණන් වහන්සේ සහතිකයක් දුන්නා. ඒ වකවාණු හිටපු රජතුමා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා. බුදුරජාණන් වහන්සේ රජුගේ ආරාධනාව බාරගත්තේ නෑ. ඒ වෙලාවේ රජු වහනවා ඔබ වහන්සේ මගේ ආරාධනාව පිළිගත්තේ නැත්තේ මට වඩා දායක මහත්මයෙක් තවත් ඉන්නවද කියලා. එතෙන්ද කියනවා "ඕ රජතුමනි මට ඉන්නවා ගටිකාර කියලා කෙනෙක්. මේ ගටිකාර කියන දායක මහත්මයා මට කලින් දාන්න ආරාධනා කළා තියෙනවා. එතුමා මම උපාසකෙක් හැටියට සැලකන්නේ මෙන්න මේ නිසා. කුමක් නිසාද? එතුමා පාණාතිපාතා පටිවිරතු සතුන් මරින් වැළකිච්ච කෙනෙක්. අදිඥාදානා පටිවිරතු වරකම් කිරීම වැළකිච්ච කෙනෙක්. කාමයේ මිත්‍යාචාරා පටිවිරතු කාමේ වර්ධවා හැසිරීම වැළකිච්ච කෙනෙක්. නොසාවාදා පටිවිරතු බොරු කීමෙන් වැළකීච්ච කෙනෙක්. සුරාමීරය මජ්ජපමා දත්තානා පටිවිරතු සුරාමීරයෙන් වැළකීච්ච කෙනෙක්. ඒ නිසා මම එතුමා බෞද්ධයෙක් හැටියට උපාසකෙක් හැටියට සැලකනවා. දැන් බෞද්ධ බෞද්ධ ඕනෑම කෙනෙකුට පුළුවනි මේ කියන පස්පයෙන් වැළකීලා ජීවත් වෙන්න. එහෙම ජීවත් වෙනවා නම් එයා බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් ඕනෑම කෙනෙකුට එතන හොඳ සමාජයක් ගොඩනගා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒසා සීල සම්පදාව, සීලේ සපත මේ පංච සීලය සුරකින සමාජය සීලාචාර සමාජයක්. ගුණගරුක සමාජයක්. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළා අර දුර්ලභ වූ කාරණා ලබන්න නම් සීල සම්පත්තියේ පිහිටන්නට උනා කියලා. විශේෂයෙන්ම මේ වෙලාවේ සඳහන් කරන්නට ඕනේ දැන් අපේ ආය වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් මේ සුරාවට ඇබ්බැහි වෙලා තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා සුරාපානයට ඇබ්බැහි වෙච්ච පුජ්‍යලයකට කරන්ත බැරි පාපයක් නැහැ කියලා. එදා අනේපිරි සිටුමාගේ දෑන කෙනෙක් හිටියා. ඔහුට තිබුණා 40 කෝටියක් ධනෙ. මේ 40 කෝටියක් ධනෙම මොහු සුරාපානය කරලම විනාශ කළා. අන්තිමේදී මොහොත මේ යන සිද්ධ වුණේ වෙනස් කෙනෙකුගේ දෘෂ්ටියකට හේතු වෙලා. ඒ තරම් අසරණ වෙලා තමයි මේ යන සිද්ධ වුණේ සුරාපානයට ඇබ්බැහි වීම නිසා. ඒ වගේම සඳහන් වෙනවා මෙන්න මෙහෙම නරින්ද සම්පත්ති නරින්ද ලෝකේ සුරින්ද සම්පත්ති සුරංග මජ්ජේ මුනින්ද සම්පත්ති මහාර බන්තේ නඩුල්ල වේකන්ත සුරාවියක් යම්කිසි කෙනෙක් සුරාවෙන් වැළකෙනවා නම් මත්පැන් පානය කිරීමෙන් වැළකෙනවා නම් ඒ පුජ්‍යලයට මිනිසුන් අතර සක්විති රජකම ලැබෙන බවත් දෙවියන් අතර සක්දෙව් পদවිය ලැබෙන බවත් මහරහතන් වහන්සේලා අතර සම්බුදු পদවිය ලැබෙන බවත් ධර්මයේ සඳහන් වෙනවා එනිසා මේ පස්පවෙන් වැළකීලා ජීවත් වන සමාජයේ මිනිසා ඉතා වාසනාවන්ත සමාජයක ජීවත් වෙන වාසනාවන්ත පිරිසක් වෙනවා. තුන්වෙනිව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අර මුලින් සඳහන් කළද දුර්ලභ සම්පත් ලබන්න නම් මෙන්න මේ ගුණ ධර්මයක් පුරාණට ඕනේ. කුමක්ද මේ ඡාග සම්පදා? ඡාග සම්පදා කියන්නේ පරිත්‍යාග ත්‍යාගය සම්පතක් කරගන්න කියන එක. ඉදදහපති ආර්ය ශාවකෝ විගතමල මච්චේරේන චේතසා අගාරං අජ්ජාවසති මසුරු මල දුරු කරගෙන මුළු ජීවිතය ගත කරන්න කල්පනා කරනවා නම් උත්සාහ කරනවා නම් ඒ පුද්ගලයාත් බොහොම හොඳ වාසනාවන්ත පුද්ගලෙක්. නිරන්තරයෙන්ම මේ පරිත්‍යාගයේ ඡාග සම්පත්තිය කියන්නේ කුමක්ද කියලා මේ සූත්‍රයේ සඳහන් කරලා තිබෙනවා. මුක්තාචාගු ඡාග සම්පත්තිය තිබෙන එක්කෙනා දීපු දේ ගැන නැවත බලාපොරොත්තු ඇති කරගන්නේ නැහැ. දීපු දේ ගැන නැවත නැවත අපේක්ෂා කරන්නේ නැහැ. පයත පානි ඒ වගේම දෙන්නටම අත සෝදාගෙන සූදානමින් ඉන්නවා. වස්සද්ද රතු ඒ වගේම දීමේ ඇලින් තිබෙනවා යාට යෝගෝ ඉල්ලීමට සුදුසු තත්ත්වයේ ඉන්නවා දාන සංවිභාග රතු දීමට බෙදීමට ඇලින් තිබෙනවා මේ තමයි ඡාග සම්පදාව දැන් සමහර කෙනෙක් තිබෙනවා වුණාට මොකද දෙන්න කැමති නැහෙනේ සමහර කෙනෙක් එහෙම නෙමේ සුළුෙන් නමුත් Tamanට තියෙන දේ දෙන්න කැමති සතුටු සිතින් දෙනවා. ධර්මයේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් හොඳින් දෙනවා නම් සතුටු සිතින් දෙනවා නම් ඒ දීමේ ආනිසංස හැටියට ධර්මයේ සඳහන් වෙලා තියෙනවා කීකරු දරුවෝපව ලැබෙන්නේ දිනදී හොඳින් දුන්නහම කියලා. ඒසා පින්වතුනි ඡාග සම්පදා කියන මේ පරිත්‍යාගය අපි ජීවිතේ හුරු කරගන්නට කියලා බුදුරජාන් වහන්සේ අපට අනුශාසනා කළා. ඊළඟට හතර වෙනුව සඳහන් කරනවා පඤ්ඤා සම්පදා. ප්‍රඥාව සම්පත්තිය. ප්‍රඥාව සම්පත්තියක් අපි හැමදෙනාටම. අර ඉෂ්ට වූත්, කාන්ත වූත්, මනාප වූත්, දුර්ලභ වූත් කාරණා ලබන්නේ නම් අපට ප්‍රඥා සම්පත්තියද පුහුණු කරගත යුතු වෙනවා. උපා සම්පදාව ධර්මයේ සඳහන් වෙනවා පත්තකම සූත්‍රයේ විස්තර වෙනවා මෙන්න මේ. කතමාච ගහපති පඤ්ඤා සම්පදා. අවිද්‍යා විසම ලෝභාභි භූතේන ගහපති චේතසා විහෙරන්තු අකිච්ඡං කරෝති. කිච්ඡං අපරාදේති. අකිච්ඡං කරෝතෝ චිත්තං අපරාදන්තු යසාච සුඛාච ධම්සති යම්කිසි කෙනෙක් අවිද්‍යාවෙන් අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභය විෂම ලෝභය මේ විෂම ලෝභයෙන් දැඩි ලෝභයෙන් යම්කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් ඒ පුද්ගලයා අතිච්ඡං කරෝති නොකල යුතු දේවල් තමයි කරන්නේ චිත්තං අපරාදීති කල යුතු දේවල් වහනවා කල යුතු දේවල් කරන්නේ නැහැ අතිච්ඡං කරන්තෝ චිත්තං අපරාදෙන් පුරු ඒ නොකටයුතු දේ කිරීම නිසා කල යුතු දේ වහන නිසා යසාච සුඛාච දහසති තමන්ගේ කීර්තිය යසස තිරස සපය මෙසියල්ක්ම විනාශ වෙනවා එනිසා යම් කෙනෙක් තුල අවිද්‍යාව කියන දැඩි ලෝභය තිබෙනවා නම් ඒ තුලින් තමන්ගේ යසස කීර්තිය පිරිස සපය සියල්ලක්ම නැති වෙලා යනවා ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් ව්‍යාපාදෙන් යුක්ත නම් ව්‍යාපාද කියන්නේ තරහවනේ විනාශේ ප්‍රාර්ථනා කරන එක තමයි ව්‍යාපාදය මේ ව්‍යාපාදයට අපගේ සිත නැඹුරු වුණහම මොකද වෙන්නේ අර මුලින් සඳහන් කළා වගේම අකිච්ඡං කරොන්තු මොකට යුතු දේ තමයි කරන්නේ තරහ ගියාම අපි කරන්නේ නොකල යුතු දේවල් කල යුතු දේවල් වැහෙනවා. ඒ වගේම තමයි තීන මිද්ද. තීන මිද්ද කියලා කියන්නේ චිත්ත චෛතසික වල තියෙන කම්මැලිකම. මේ චිත්ත චෛතසික දෙක කම්මැලි වුණාම අලස වුණාම කල යුතු දේවල් අපි කරන්නේ නැහැ. නොකල යුතු දේවල් කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? යසාට සුඛාට දංසති. කීර්තියයි සැපයයි දෙකම විනාශ වෙනවා. ඊළඟට උද්දච්ච කුච්ච උද්දච්ච කුක්කුච්ච කියලා සඳහන් කරන්නේ තමන් කරපු අකුසල් ගැන සිතේ ඇතිවන නොසන්සුන්කම. දැන් සමහර කෙනෙකුට කල්පනා වෙනවා වයසට ගියාම අනේ මම පුළුවන් කාලේ පිළිගත්තේ නෑ බණක් භාවනාවක් කළේ නෑ හොඳ දෙයක් කළේ නෑ මේ විදිහට පසුතැවෙනවා. මේ තමයි උද්දච්ච කුක්කුච්ච. තමන් කරපු දේවල් ගැන කල්පනා කරලා නැත්නම් කරපු අකුසල් දේවල් ගැන කල්පනා කරලා සිතේ ඇතිවන නොසන්සුන්කම ඊළඟ විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ සැකය. කවුරු පිළිබඳ සැකයද? දැන් බුදුහාමුදුරුවෝ පිළිබඳ සමහර අයට සැක ඇති වෙනවා. ධර්මයේ පිළිබඳව සැක ඇති වෙනවා. සංඝ රත්නය පිළිබඳව සැක ඇති වෙනවා. ඒ වගේම ශික්ෂා පිළිබඳව සැක ඇති වෙනවා. පෙර ආත්මය පිළිබඳව සැක ඇති වෙනවා. අනාගතය පිළිබඳව සැක ඇති වෙනවා. අතීතේ අනාගතය පිළිබඳව සැක ඇති වෙනවා. ඒ වගේම පටිච්ච සමුප්පාදයේ පිළිබඳව සැක ඇති වෙනවා. මේකට කියනවා අපි විචිකිච්ඡාව කියලා. මේ කියන පංච නීවරණ ධර්මයන් අපගේ සිත වහනවා. අපගේ නුවණ ආවරණය කරනවා. අපට සත්‍ය දකින්න දෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි සිත කිලිටි කරන කෙලස් බව තේරුම් ගන්නට ඕනේ මේ නීවරණ ධර්ම. එහෙම කල්පනා කරලා යම් කෙනෙක් මේ අවිජ්ජාව ව්‍යාපාදය, හීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව කියන මේ පංච නීවරණ යටපත් කරගන්න, දුරු කරගන්න, ඈත් කරගන්න කල්පනා කරන අන්න ඒ පුජ්‍යලයා මහා ප්‍රඥේ, මහා බුද්ධිමතේ, ඥානවතේ කියලා බුදුහාමුදුරු දේශනා කළා. මෙන්න මේ කියන කාරණා හතර අපි අපේ ජීවිතයට හුරු කරගන්නවා නම් සද්ධාව, සීලය, පරිත්‍යාගය, ප්‍රඥාව. මේ காரணා හතර අභ්‍යාස කරනවා නම් පුරුදු කර ගන්නවා නම් ජීවිතේ ලං කර ගන්න කල්පනා කරනවා නම් අර දුර්ලභ වූ මනාප වූ කාන්ත වූ ප්‍රිය වූ ඉෂ්ට වූ காரணා හතර අපට ලැබෙනවා. ඒ காரணා හතර ධාර්මික වස්තු ලැබෙනවා. ධාර්මිකව වස්තු ලැබිලා නෑදෑයන් හිතමිතුරන් ලැබෙනවා. ඒ වගේම ධාර්මික වස්තුවක් ලැබිලා නෑදෑ හිතමිතුරුත් ලැබිලා කීර්තිමත්ව දීර්ඝ කාලයක් ජීවත් වීමේ වාසනාව උදා වෙනවා. ඒ වගේම දීර්ඝ කාලයක් ජීවත් වෙන මරණයන් මතු සුගතික උත්පත්ති ලැබීමේ භාග්‍යයක් ලැබෙන බව පත්තකම සූත්‍රයේදී බුදුහාමුදුරුව අපට පැහැදිලි කළා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා පත්තකම්ම කල යුතු වැඩ මොනවද කියලා. දැන් සද්ධාව දිනු කළාම ප්‍රඥාව දිනු කළාම සීලය දිනු කළාම ඡාගය දිනු කළාම අපට ලැබෙනවා අර මා මුලින් සඳහන් කළ කාරණා. ඒවා ලැබුණාම ඒවෙන් මනාකට ප්‍රයෝජනීය භුක්ති විඳින හැකියාවත් වෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කළා පත්තකම සූත්‍රයේදී ඉද දහපති අරිය ශාවකෝ උත්තාන විරියාදි ගතේයි භෝගේයි බහාබල ಪರಿචිතේහි සීදා වක්කිත්තේ ධම්මිකේ ධම්මලද්දේ අත්තානං සුකේති පීනේති සම්මා සුඛං පරිහරති තමන් දහදිය මහන්සියෙන් වීර්යයෙන් දහදිය වගුරවලා උපයා ගන්නා වූ වස්යෙන් තමන් සන්තෝෂ වෙන්න ඕනේ දැන් සමහර කෙනෙක් හරි හම්බ කරන ධනය තමන්ගේ සැප සුඛ විහරණය සඳහාවත් වියපෑදම් කරන්නේ නැහැ. බුදුහාමෝ දේශනා කළා දින දේ රැගෙන යනවා. එකතු කරන දේ දාලා යනවා. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනේ අපි හරි හම්බ කරන දේෙන් තම තමන් සැපසේ ජීවත් වන්නට. තම තමන් හැබැයි සැපසේ ජීවත් වෙලක් මදි. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා දෙවනුව තමන් සැප විඳිනා වගේම තවත් යුතුයකම සිදු කරන්ට. මාතා පිතරෝ සුකේති පීනේති. ඔබගේ අම්මා තාත්තව සපවත් කරන්න, සුවපත් කරන්න, සන්තෝෂ කරන්න. ඒ අය පිනවන්න. දැන් සමහර දරුවන් අම්මලා තාත්තලව පිනවන්න හදන්නේ මේ පරිලෝකෙහාම. මේ පරිලෝකෙහාම සමහර විට අම්මලා වෙනින් ලොකු පෙට්ටි ගේනවා, මල් වඩම් තියෙනවා, පත්වේ ලොකු දැනුවීමක් එහෙම දානවා. එහෙම කළාට අම්මට සැලකුවා වෙන්නේ නැහැ. තාත්තට සැලකුවා වෙන්නේ නැහැ. ඒ නිසා අම්මා තාත්තා ජීවතුන් අතර ඉඳද්දී අම්මව සතුටු කරන්න ඕනේ. තාත්තව සතුටු කරන්න ඕනේ. ඒ විතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබට ධාර්මික ලැබෙන ධනය, ධාර්මික ලැබෙන වස්තුව අම්මව තාත්තව සපවත් කිරීම සඳහා, සුවපත් කිරීම සඳහා යොදන්නට කියලා. ඒ වගේම බුදුරජාන් වහන්සේ පැහැදිලි කළා පුත්තදාර දාස කම්මකාර පෝරිසේ සුඛේති පීනේති ඔබගේ මව්පියන් සතුටවත් කරනා වගේම අඹ දරුවන්ට දැන් ස්වාමියාගෙන් බිරිඳට ඉතු වේතු යුතුයකම් තිබෙනවා බිරිඳගෙන් ස්වාමියාට ඉතු වේතු යුතුයකම් තිබෙනවා තාත්තගෙන් දරුවන්ට ඉතු වේතු යුතුයකම් තිබෙනවා මෙන්න මේ විදිහට ඒ අඹ දරුවන්ට එවැගේම දාසයන්ට කම්කරුවන්ට තමන්ගේ යැපෙන්නන්ට සපය ලබා දෙන්න ඕනේ සපය ලං කරන්න ඕනේ ඒ අයව සතුටු කරන්න ඕනේ එපමණක් නෙවෙයි මිත්තා මච්චේ සුඛේති පීනේති අපි හැමෝටම ඉන්නවානේ යාළුවෝ මිත්‍රයෝ ඉන්නවා ඉතින් තමන්ට ධාර්මික යමක් හරියම්ම කරගත්තාම ඒ අයවත් විසින් විට සතුටු කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා මේ මිත්‍රයා කියන්නේ කවරෙක්ද කියලා. මිත්තෝ හවේ සත්ත පදේන හෝති. පියවර හතක් එකට නියොත් එයා යාල් මිත්‍රේ. සහායෝපන ද්වාදසකේන හෝති. එවැගේම දින 12ක් එකට ආශ්‍රය කළොත් එයා හොඳ සහායකයෙක්. හොඳ යාළුවෙක්. මාසද්ද මාසේන ඥාත්මෝති මසක් හෝ අඩමසක් හෝ යමෙක් ආශ්‍රය කළා නම් හිතවත්ව එයා හොඳ නෑ දැයි තදුත්තරින් අත්ත සංකූති ඒ මාසයකටත් වැඩි කාලයක් යමෙක් හිත හොඳින් ආශ්‍රය කළා නම් ඇසුරු කළා නම් එයා තමන්ගේ ආත්මය ලෙස සලකන්නට ඕන ප්‍රාණ ලෙස සලකන්නට ඕන මෙන්න මේ විදිහට තමන්ගේ මිත්‍රයා වෙනුවෙන්ද එයාට සැපදීම සඳහා සතුට කිරීම සඳහා තමන්ගේ ධනය වියපහදම් කරන්නට උනා කියලා බුදුහාමුදුරුවෝ අනේපිඩි සිටුතුමාට සිහිපත් කළා. ඊළඟට බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ඔබට ධාර්මිකව ලැබෙන මුදලින් ඔබ හරි හම්බ කරන දෙයින් යාතා හොන්ති ආපදා රාජතෝවා චෝරතෝවා අග්ගිතෝවා උදකතෝවා අප්පිය දායාදතෝවා ඔබට ලැබෙන ධනය විපත් වලින් ආරක්ෂා වීම සඳහා යොදා ගන්න. දැන් සමහර විට සමහර කාලවලදී අපට ගින්දරෙන් එහෙම නැත්නම් සුරුංගෙන් සතුරුංගෙන් ජලයෙන් සමහරට ආකීකරු දරුවන් නිසා ධනය අපට අවශ්‍ය කරන විපත් වලින් ගැලවීම සඳහා. ඒ නිසා බුදුහාරෝ දේශනා කළා ඒ විපත් වලින් ගැලවීම සඳහා ධනය රැක ගන්න, ආරක්ෂා කර ගන්න, තැන්පත් කර ගන්න කියලා. බලන්න බුදුහාමුදුරු මොනතරම් හොඳ සමාජ විද්‍යාඥයෙක් හැටියට, ආර්ථික විද්‍යාඥයෙක් හැටියට අපට අනුශාසනා කළාද ඔබගේ ධනය, ඔබගේ වස්තුව පරිහරණය කළ යුත්තේ කෙසේද කියලා. අපිට උන්වහන්සේ හොඳට මඟ පෙන්වුවා. නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමහර කෙනෙක් කියනවා පාරලෞකිකයි. බුදුහාරන් වහන්සේ ධර්ම දේශනා කළා තියෙන පරිලව සඳහායි කියලා සමහර කෙනෙක් කියනවා. නෑ බුදුහාමුදුරන් වහන්සේ අපට මෙලව ජීවිතය සපවත් කරගන්න සුවපත් කරගන්න අර්ථවත් කරගන්න මේ විදිහ අනුශාසනාවන් සිද්ධ කළා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ඔබ උපේන ධනෙන් යුතුයකම් පහක් ඉටු කරන්න. පංච බලි කත්තා හෝති. ඔබ උපේන ධනය බලි කර්ම පහක් සඳහා වෙන් කරන්න. මෙතන බලි කර්ම කියලා සඳහන් කරලා තියෙන යුතුයකම්. මොනවද ඒ යුතුයකම්? ඥාති බලි, අතිති බලි, කුබ්බපේත බලි, රාජ බලි, දේවතා බලි. නෑදෑයන් වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න. ආගන්තුකයන් වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න. මළගිය අය වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න. රජයෙන් පරමන අයබදු ආදී මිසි ලෙස ගෙවන්නේ. ඒ වගේම දෙවි දේවතාව වෙනුවෙන්ද පින්දීම් සිදු කරන්න. මේ විදිහට බුදුරජාන් වහන්සේ අපට යුතුයකම් පද්ධතියක් ඉගැන්වුවා. එදාන අනේ පිළිසිටුමාට දේශනා කළා ඔබ උපේන ධනෙන් ධාර්මික හරි හම්බ කරගන්න දෙය ඥාතින් සතුටු කරන්න ආගන්තුකයන් සතුටු කරන්න මළගේ ඥාතීන් සිහිපත් කරන්න රජයේ වෙනුවෙන් අය වේතු දෙවියතු බදු මුදල් ආදී මුපිරේලා යුතු කරන්න ඒව ගෙවන්න දෙවි දේවතාවන් වෙනුවෙන් පුද පූජාවන් පවත්වන්න ඊළඟට බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා තවත් යුතුයකමක් ඔබගෙන් මේ යුතුයි ජීතේ සමන බ්‍රාහ්මනා මදප්පමාදා පටිවිරතා කන්ති සෝරච්චේ නිමිත්තා ඒකමත්තානං දම දමෙන්ති ඒකමත්තානං සමෙන්ති ඒකමත්තානං පරිනිබ්බාපෙන්ති තථා රූපේසු සමන බ්‍රාහ්මණේසු උද්දග්ගිකං දක්ඛිනං පතිත්තාපේති සිල්වත් ගුණවත් හික්මිච්ඡ බුදුරජාන් වහන්සේ පළමුවෙන්ම අනේපිඬු සිටුතුමාට සිහිපත් කළා දුර්ලභ වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ කාරණා හතරක් ඒ කාරණා හතර පළමුවෙන්ම සිහිපත් කරනවා නම් ධාර්මිකව මට වස්තුව ලැබේවා ධාර්මික වස්තුව ලැබිලා නෑදෑයන් හිතමිතුරන් සමග කීර්තිමත්ව ජීවත් වීමට වාසනාව උදා වේවා ධාර්මික වස්තුවක් ලැබිලා නෑදෑ හිතමිතුරන් සමග හේත්මත් දීර්ඝ කාලයක් ජීවත් වීමට වාසනාව ලැබේවා. දහානික වස්තුව ලැබිලා නැදා හිතමිතුරන් සමග කීර්තිමත් වෙලා දීර්ඝායසත් ලැබලා මරණින් මතු දෙව්ලෝ ඉපදීමට වාසනාව ලැබේවා. මේ සඳහා මට සද්ධාව එහාගම සීලය පරිත්‍යාගය ප්‍රඥාව පුරුදු කරගත යුතුයි කියලා මා මතක් කළා ඒ දානීය පිළිසිතුමාට බුදුහාමුදුරෝ දේශනා කළා ඒ ಗುಣ ධර්ම හතර රෝපණය කර ගන්නවා නම් ඔබට ඊළඟට ලැබෙනවා කුමක්ද අර මුලින් සඳහන් කරපු දුර්ලභ කරුණු ලැබෙනවා ඒ දුර්ලභ වූ කරුණු වලින් ඔබ මනා ලෙස ප්‍රයෝජන ගන්න නම් කුමක්ද කළ යුත්තේ තමන්ගේ ලැබਿੱච්ච ධනෙන් සප සම්පත් විඳින්න ඕනේ අම්මා තාත්තා සන්තෝෂ කරන්නට ඕනේ අමුදරුවන්ට සංග්‍රහ කරන්නට ඕනේ යාළුවන්ට මිත්‍රයන්ට උදව් කරන්නට ඕනේ ඒ අයව සපවත් කරන්නට ඕනේ ආපදාවල්දී ඒ ඔබ හරි හම්බ කර